ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමඟයි. ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි. ගුවන්විදුලි ගායක වංශ කතාවේ අමරණීය නම් වලක් අපිට කියන්න පුළුවන්. ඒ නම් අතර W.F. විමලසිරි, කුලරත්න තෙන්නකෝන්, දේවානන්ද වෛද්‍යසේකර වගේම යුග යුග අමතක නොවන නාමයක් තමයි පියසිරි විජේරත්න කියන්නේ. පියසිරි විජේරත්න ගුවන්විදුලියේ එක්තරා යුගයක අමරණීය පියසටහන් ලැබූ සංගීතඥෙක් ගායකයෙක් 2005 ජනවාරි 12 වෙනිදා ඒ කියන්නේ අද වැනි දවසක තමයි පියසිරි විජේරත්න අපෙන් සමුගත්තේ එතුමා සමුගන්නකොට 70 වසරක් ආයු වළඳා සිටියා අද වගේ ගීතය ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් වී තිබුණේ නැහැ 1950 දශකයේ වන විට. එය විදත්තයින්ගේ කලාවක් බවට තමයි පත් වෙලා තිබුණේ. හුදු ජනප්‍රිය සංස්කෘතියේ අංග ලක්ෂණ එවක කලාකෘතිවල ගීතවල ගායනාවල පදවැල්වල දකින්න ලැබුණේ ඒව කිසියම් විදග්ධ ලක්ෂණ සහිත සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කරපු ඒ වගේම සම්භාව්‍ය සංගීතය ඇසුරු කරපු ගීත මේ නිසා ඒ යුගය අපිට හඳුන්වන්න පුළුවන් සංගීතයේ එක්තරා ලිදක්ද අවධියක් හැටියට. ඒ පිළිබඳ ඊටාම විශිෂ්ට මන්සලකුණක් තමයි මේ ගීතය. මේ ගීතයේ පද රචනා කරන්නේ සංගීතය නිර්මාණය කරන්නේ ගායනා කරන්නේ ඒ විශිෂ්ට කලාකරුවා පියසිරි විජයරත්න. මේ ගීතය නෑ වූ කෙනෙක් එදානම් හොයාගන්න හිතියේ නෑ. නමුත් අද සමහර විට මෙවැනි ගීත නිතර ඇහෙන්නේ නැති නිසා අද මේ ගීතය මේ අහන යම් කෙනෙක් මේ ගීතය අහන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. අහලා බලන්න මේ ගීතය මොනතරම් රසවත්ද මිහිරිද කන්කරුද කියලා. රටාතු වතින කොමල දිනාවේ මා උනා සාදු කවුදෝ නොදන්නේ තානේන තානේන තානා තා I love you. ගැමි ගීයට පෙම්බැඳි සංගීතඥයෙක් කියලා. මේ ගීතය අහනකොට ඇත්තටම මේ ගැමි ලලනාවක පිළිබඳ තමයි මේ ගීතය කියලා තියෙන්නේ. මේ පදමාලාව ලියන්නේත් පියසිරි විජයරත්නමයි. කනු නිර්මාණය කළා. ඔහුම ගායනා කරනවා. දැන් අපි අහලා තියෙන විදිහට ඔහු ගමේ ඉපදිලා ගමේ හැදිලා ගමේම ජීවත් වෙච්ච ඒ ගැමිකම උරුම කරගත්ත කෙනෙක්. ඔහු ගම අතහැර දාලා කවදාවත් ගියේ නැහැ. ඒ වගේම ඔහුගේ ගැමිකම ඔහු මිය යන තුරුම රැකගත්තා. ඔහු නාගරීකරණය වෙච්ච කෙනෙකු බවට පත් උනේ නැහැ. විශාරද ජයන්ත අරවින්ද ඔබ මං හිතන්නේ ඇසුරු කරලා තියෙනවා පියසිරි විජේරත්නය. ඊටාම සමීපව ඔබේ ගම්පියසට යහබද ගමක ඒ වගේම ඔබේ පියා සමගත් සම්බන්ධකම් ඇති. කොහොමද ඔබගේ ඇයි හොඳයි මේ පියසිරි විජේරත්නයන් සම්බන්ධව? මම දන්න විදිහට එතුමා මේ සංගීත නිර්මාතෘවරයෙක් එක පැත්තකින් එක පැත්තෙන් හොඳ ශිල්පියෙක් ගායන ශිල්පියෙක්. අනිත් පැත්තෙන් ගුරු සංගීත ගුරුවරයෙක් වෙලා හිටියා. ඔව් මේ ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලේ මම කතිකාචාර වශයෙන් ඉන්න කාලේ එතුමා ශිෂ්‍යයෙක් විදිහට හිටියා. ඉතින් එතුමාගේ විශේෂයක් තමයි මේ ගීතෙන් පෙන්නේ මට මම කියන හැටියට මේ රාග කීපයක සම්මිශ්‍රණයක් තියෙනවා. ඔව්. ඒ රාග නොදන්නකම නෙමෙයි. අර රාගයකට මේ එකකට වෙන් වුණොත් ඒක ඕනටදී විදග්දලාවක් වෙනවා. මේක අර සම්මිශ්‍රණය කිරීමෙන් අර සරල ගතියක් ආරූඪ කරගන්න. පොඩි ගැමි ඌරුවක තරම් තියෙනවා. ගැමි ඌරුවක් ඔයිට වැඩි තියෙන්නේ බැද්ද පුරා කියන එක. අපි මම හිතන්නේ ඊළඟට ඒක එනවා. අපි වාදිනේ ගන්න. මේකේ මට පේන්නේ වැඩියෙන් පේන්නේ පොඩි රාග ගතිය හැබැයි සරලයි. ඔව්. දැන් ඔහුගේ සහෝදරයා තමයි බීඑස් විජේරත්න. එතුමා ಭಾರತයට ගිහිල්ලා සංගීත පිටුමන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගෙන ලංකාවට ආපු කෙනෙක්. හැබැයි මම අහලා තියෙන්නේ පීඑස් විජේරත්න ඒ බීඑස් විජේරත්නයන්ගේ සංගීත දැක්ම පිළිගත්ත කෙනෙක් නෙවෙයි. ඒකෙන් බැහැර වෙලා මේ ගැමි ගීයේ පැත්තට වැඩිය නැඹුරුුණයි කියලා තමයි මම නොඑක් තැන්වල පීඑස් විජේරත්නයන් ගැන මේ මේ යම් යම් දේවල් සඳහන් වෙලා තියෙන්නේ. ඔබ එකඟ වෙනවද ඒකට? ඔය ඉතින් මොකක් විදග්ධ මට්ටමට ගියේ නෑ පේසිරි. එහෙනම් ඒක හොඳක් උනා. ඒ නිසා හොඳ සරල සමාජයට කියන්නේ සංගීත සාමාන්‍ය සංගීත රසිකයන්ට ගැළපෙන විදිහේ ගීත රාශියක් රචනා කළා. ඔය ඔහු ගැන සඳහනක මෙහෙම තියෙනවා. මේ රෝහණ බැද්දගේ මතකය ඔහුගේ මතකයෙන් 1955 56 විතර කාලේ අමරදේවයන් ඉන්දියාවෙන් සංගීතය හදාලා ලංකාවට ආවා. YMB එකේ බොරල්ලේ අමරදේවන් සංගීත පන්තියකුත් ආරම්භ කළා. මේ සංගීත පන්තියට සහභාගී වූ අය අතර මමත් ඒ කියන්නේ රෝහණ වැද්දගේ, පියසිරි විජේරත්න, රෝහිත විජේසූරිය, රවිලාල් විමල ධර්ම ආදී 6-7 දෙනෙක් හිටියා. පියසිරි විජේරත්න සංගීතය ඉගෙන ගැනීම ආරම්භ වුණේ මෙන්න මෙතනින් කියලා තමයි රෝහණ වැද්දගේ කියන්නේ. ඊට පස්සේ බී වික්ටර් පෙරේරා සංගීතඥයාගෙනුත් සංගීතය හැදෑරුවා කියලා රෝහණ වැද්දගේ සඳහන් කරලා තියෙනවා. දැන් ඔහු සංගීත ගුරුවරයෙක් වෙනවා. හැබැයි සංගීත ගුරුවරයෙක් වෙන්නේ මේ පාදුක්කේ ලියම්වල විදුහලේ ඔහුට නිල වශයෙන් අත් ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගුරුපත් වීමක්. ඒ ගුරුපත් වීම ලැබලා ඉංග්‍රීසි භාෂාව උගන්වන අතරේ ඔහු මේ සංගීතය ගැන අවබෝධයක් තියෙන නිසා නොනිල වශයෙන් නිල නොවන සංගීත ගුරුවරයෙක් හැටියට තමයි පාදුක්කේ ලියම්වල විදුහලේ උගන්වන්නේ. හැබැයි ඊට පස්සේ ඔහුට නිල වශයෙන්ම ඉංග්‍රීසි ගාමිණී විදුහලේ සංගීත ගුරුවරයා වශයෙන් පත්වීමක් ලැබෙනවා. ඊට පස්සේ තමයි ඔහු පූර්ණ කාලීන සංගීත ගුරුවරයෙක් හැටියටම සංගීතය උගන්වන්න පටන් ගන්නෙ. කොහොම වුණත් ඔහුගේ ඇඟේ තිබුණේ ඉංග්‍රීසි ඉගැන්වීම නෙවෙයි සංගීතය ඉගැන්වීම කියන එක අපිට ඔහුගේ ජීවිත දිවි ගමන ගැන නිරීක්ෂණය කරනකොට අපිට පේනවා. දැන් ඔබ කිව්වා අර අර ගීතය විශේෂ ගීතය. අපි මේ මං හිතන්නේ පියසිරි විජේරත්න රසිකයින් අතර සටහන් වුණේ මේ ගීතයෙන්. මේ ගීතය ගැන පොඩි යටගේ තොරතුරක් තියෙනවා. අපි ඒක ගීතය අහලා ඊට පස්සේ ඒ යටගේ තොරතුර මං මේ ඔබ හමුවේ තියන්නම්. Thank you. පුරා සිටුෙත් වදියත් ඉද්ද පනාමල් කෙන් පිපිලා එද්ද පුරා සුදු වෙද්ද වදියත් ඉද්ද පනා මල්වරු සාවතුන් වැහැලද ඉන්කුල පිටේ මල් පොද පිහිලද එද්දිත මල්වරු සාවතුන් වැහැලද ඉන්කුල පිටේ මල් පොද පිහිලද හැඩයි ගෙදුම් හට හිතන්නේ නූතන අවධියේ නම් හුඟක් දෙනෙක් පියසිරි විජයරත්න අඳුරන්නේ මේ ගීතේ. අවුරුද්දක් කිට්ටු වෙනකොට මේ ගීතය හැම නාලිකාවකම හැම වැඩසටහනකම ඇහෙනවා. මේක අර නැතුවම බැරි ගීතයක් අවුරුද්ද ගැන කතා කරනකොට. දැන් මේ ගීතය නිර්මාණය වෙච්ච විදියත් හරි අපූර්වයි. අපි කිව්වා පියසිරි විජයරත්නයන් ගාමිණී විදුහලේ තමයි සංගීත ගුරුවරයෙකු හැටියට පත්වීම ලැබුණේ. මේ ගැමි දරුවන්ගේ හැකියාවන් පිළිබිඹු කරන්න එතුමා මේ ළමයින් එකතු කරගෙන විවිධ වැඩසටහන් මේ ගාමිණී විද්‍යාලයේදී පැවැත්තුවා. එක්තරා ප්‍රසංගයකට ගීත එකතු කරනකොට අපේ අර සමාජ සමයන් කියන ඊටාම ජනප්‍රිය විකට විකටාංගයේ ලංකාදීප පත්‍රයේට සම්පාදනය කරපු හෙන්රි තෙන්නකෝන් එතුමා තමයි මේ ගීතය ලියලා දෙන්නේ මේ ගාමිණී විද්‍යාලයේ සංගීත ප්‍රසංගයකට ඉදිරිපත් කරන්න. මේ පදමාලාව විශේෂ නිසා මේ පියසිරි විජේරත්නයන් මේකට තනුවක් නිර්මාණය කළා. රංජනී පොල්ගම්පලත් එක්ක තමයි මේක මුලින්ම ගායනා කරන්නේ මේ පාසලේ ප්‍රසංගයේදී. මේ ගීතය ඉතාම ජනප්‍රිය වෙනවා මේ ප්‍රසංගයෙන් පස්සේ. ඊට පස්සේ තමයි අද අපි අහපු මේ ගීතය අමිතා වැඩිසිංහ සමග පියසිරි විජයරත්න ගුවන්විදුලියේ පැටිගත කරන්නේ. ඒක තමයි අපි දැන් මේ නිතර නිතරම අහලා මේ අවුරුදු කිට්ටුවට තුඩ තුඩ රැව් පිළිගැව දෙන ගීතය බවට පත් වෙන්නේ මේ ගුවන්විදුලියේ පැටිගත කරපු ගීතය. මේ විශාරද අරවින්ද මේ ගීතය ඔබ හරි අමුතු මේ මේ ආස්වාදයක් ලබන ගීතයක්. මම හිතන්නේ දැන් මේ විකත චිත්‍ර ඇඳපු මේ හාස්‍ය රසය මතු කරපු හෙන්රි තෙන්නකෝන් මේ අවුරුද්ද මොනතරම් විචිත්‍ර විදිහට දැකලා තියෙනවද? දැන් අපි කියනවානේ මේ කලා නිර්මාණයක් කියන්නේ අපූර්ව වස්තු නිර්මාණයක් කියලා. මේ ගමේ සිවිය මල් පිපෙන හැටි වැද්දට මල් වරුසාවක් වයින් ඇති මේ අපූර්ව විචිත්‍ර අවුරුද්දක් හෙන්රි තෙන්නකෝන් දැකලා ඔහු මේක මේ වචනයට නගනවා. ඒ වචනයට නගපු දේ තමයි මේ සංගීතවත් කරන්නේ පියසිරි විජේරත්නයන්. මේ විචිත්‍රතාව මේ සංගීමේ ගීතමය විචිත්‍රතාව සහ ගායනය කොහොමද ඔබ දකින්නේ? මේ මේ රටක් වඩන සින්දු දෙකක් විදිහට මම මේ ගීත දෙකම මේ ඇත්ත වශයෙන් අහගෙන හිටියා. මේ ගීතයේ තියෙන අර මාත්‍ර හතරෙන් හතර බැද්දට මල්වරු සාවක් වැහැලද. මාත්‍ර හතරෙන් හතර කැටුනේ රිද්මේ බලපුවම නමුත් මේ මේ පේශරේ මේක මාත්‍රා 7න් 7ට කියන්නේ දීප් සංදි වෙන තාලයකට හරවලා මේ ගායනා කරන්නේ. මම හිතන්නේ අර වැද්ද පුරා කියන අර අනුප්‍රාසය ආ සුදු රෙද්ද වැද්ද රෙද්ද ඒ වගේ වචන ඉද්දපනා මල්පිපිලාව අනුප්‍රාසය ඉස්මතු කරන්න තමයි මම හිතන්නේ රිද්මේ පාව වෙනස් කරගත්තේ මේ වගේ පුදුමාකාර නිර්මාණාත්මක ගුණයක් පේසිර ළඟ තිබුණා. දැන් ඔය කවියා මේ කවි සමයේ එන අනුප්‍රාසය පාවිච්චි කරනවා. හැබැයි සංගීතඥයා ඔහුගේ රිද්මයකට මේක ගෙනියනවා. දීර්ඝ කරලා. ඒක තමයි සංගීතඥයාගේ කාර්යය. සංගීතඥයා මේ මේ පද රචකයාගේ රිද්මය ඇතුළෙම රැඳී සිටින්න ඕනි කියලා නෑනේ. ඔව් හැබැයි තින් පද රචනෙන් උත්තේජනය වෙන්නේ. ඔව් ඒක තමයි පදනම වෙන්නේ මේ තනු නිර්මාණයට. හොඳයි. ඒක මම හිතන්නේ මේ පියසිරි විජේරත්නයන්ගේ අනන්‍යතාව ඉතාම ඉස්මතු වෙන ගීතයක්. අපි තව ගීතයක් අහමු. මේ ගීතෙත් කිසියම් වෙනස් අනන්‍යතාවක් පියසිරි විජයරත්නන් මතු කරනවා කියලා මට හිතෙන්නේ. අපි ගීතයට සවන් දෙමු. මහියංජනේ රන් කොට පාසනාවන් මහවැලි ගඟේ දියවරවා මට වාසනා මලවට යන බඹරුන්ට සිහිනය වා ආචාර්ය තිස්ස අබේසේකරන්ගේ මහවැලි සිහිනය ටෙලිනාට්‍යයට පිසිරි විජයරත්න නිර්මාණය කරපු තේමා ගීතය තමයි මේ. මේ ගීතේ පද රචනා කරන්නේ සුනිල් සරත් පෙරේරා ප්‍රවීණ ගීත නිබන්ධකයා. මට හිතෙනවා මේ ගීතය දැන් අපේ මේ මේ ජන කවි තුනක් විදිහට තමයි මේක රචනා කරලා තියෙන්නේ. මට හිතෙනවා අර සුනිල් සාන්ත අපේ ජන ගීත වලට ඇති කරපු අර බටහිර ආරේ අලංකරණයක් මේ තනුවේදී ගායනයේදී එකතු කරා දෝ කියලා මට අනුමානයක් හිතෙනවා ශරදාරවින්ද. ධර්මදුරට ඒක වුණා අර গিitarකෙම වාදනය කරලා පසුබිම ඒ ගැතිය තිබුණා. මම හිතන්නේ පේසිරි විජේරත්න මේ අපේ ගම්ෆෝන් අවදී සිටම මේ ගීත කලාවේ පරිණාමය දුටු කෙනෙක්.